සතියේ බදාදා දවසේ 27 වන සතියේ තෙවන වැඩසටහන වේදනානුපස්සනාව පිළිබඳව පැවැත්වෙන මෙම ධර්ම සාකච්ඡාව සඳහා Tamanගේ සදැහැති දායෝ සාතු. නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු වැඩමවලාව අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සතියේ අපි සාකච්ඡා කරමින් තියෙන්නේ වේදනානුපස්සනාව පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදිව සකස් කරගන්න අපේ ජීවිතය පිළිබඳ දැක්මක් ඇති කරගන්න ඕනේ. නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕනේ. නිවැරදි දැක්මක් නැතුව කටයුතු කිරීමෙන් අපි වැරදි දේවල් කෙරෙහි නොයෙකුත් අදහස් පහළ කරගෙන ජීවත් වෙනවා. ඒවා නැති කර ගැනීම සඳහා අපි අපේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා මේ ප්‍රායෝගිකව අපේ ලෞකික ජීවිතයේදී පවා සංසුන්ව ජීවත් වෙන්න බුදුජාන් වහන්සේගේ ධර්මය කොයිතරම්නම් වුමනා වෙනවද කියලා දැන් දින දෙකක් තිස්සේ අපි මේ සාකච්ඡා කරපු සාකච්ඡාවේදී හැමෝටම තේරුම් යන්න ඇති කියලා මම හිතනවා. අද දවසේ මේ සාකච්ඡාවට වැඩම කරපු අපේ උඩුදුම්බර සෝබිත ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ දැනගැනීම පිණිසත් ඒ වගේම අද දවසේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන අයගේ වඩා යහපත පිණිසත් අපි පසුගිය දින දෙකේ කතා කරපු කාරණාවන් ඉතාම කෙටියෙන් මතක් කරනවා ධර්ම සාකච්ඡාවට ඉස්සෙල්ලා. අපේ ජීවිතේ නොයෙකුත් සිද්ධි තියෙනවා. අපි ජීවිතේ ජීවත් කරනකොට හැම වෙලෙම යම් දේවල් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ බලාපොරොත්තු වෙන්නේ යම් කිසි සැප වේදනාවක්. සැප වේදනාව බලාපොරොත්තු වෙන්නේ. කැප වේදනා බලාපොරොත්තු වෙන තමයි නොයෙකුත් සිද්ධි සිද්ධ කරගන්නේ. උදාහරණයක් සිද්ධියක් කිව්වොත් කෙනෙක්ව දකින්න ඕන කියලා හිතුනොත්, ආහාරයක් ගන්න ඕන කියලා හිතුනොත්, ඒ ආහාරය හොයන්න යන්නේ මම කියන්නේ බඩගිනි වෙලා ආහාරයක් ගැනීම නෙවෙයි. ගිජුව ආහාරයක් ගැනීමට අවශ්‍ය වෙච්ච වෙලාවක ඒ ආහාරය හොයන්න යන්නේ ඒ ආහාරයෙන් ලැබෙන සැප වේදනාව අරමුණු කරගෙන අර බඩේ ගින්දර නිවා ගැනීම සඳහා නෙවෙයි එතකොට කෙනෙක්ව දකින්න ඕන කියලා කිව්වහමත් ඒ දකින්න ඕන කෙනාව දකින්නකම් අපිට ඇති වෙන දුක් වේදනා. එතකොට අපි හැම වෙලෙම හොයන්නේ දුක් වේදනාව සැප වේදනාව බවට පත් කරගැනීමේ වැඩපිළිවෙලක් තමයි අපේ මුළු ලෝකෙම ඉන්න හැමතැනම ඉන්න සත්වයෝ තිරිසන් සත්තු පවා හැම වෙලෙම තමන්ගේ ජීවිතයට එන දුක් වේදනා සැප වේදනා බවට පත් කරගැනීමේ සැප වේදනා කරේ තණ්හාවෙන් කටයුතු කරනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපේ මේ කයේ ඇති වෙන එක්තරා ක්‍රියාවක් තමයි වේදනාව කියලා කියන්නේ. ඒවා සැප වශයෙන් ඇති වෙනවා, දුක් වශයෙන් ඇති වෙනවා. සැප වශයෙන් ඇති වෙනකොට ඒවා පවත් ගන්නත්, ඒවා තියාගන්න, නවත්ත ගන්න. ඒ වගේම දුක් වශයෙන් ඇති වෙනකොට ඒවා වෙනස් කරගෙන සැප බවට පත් කර ගැනීමේ අසාර්ථක උත්සාහයක් අපි නිබඳව යෙදලා ඉන්නවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේක පිළිබඳ සිහියක් එන්න අපි කිව්වා ඉතින්ලාම මේ වේදනාව එක දිගට තියෙනවා කියලායි අපිට තියෙන්නේ. ඒක නැති කර ගැනීම සඳහා මම ඉතා කෙටියෙන් මතක් කරනවා. ඒක නැති කරගන්න සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන චෛතසික ධර්මයක් තමයි වේදනාව කියලා කියන්නේ. හැම සිතක් එක්කම ඇති වෙන ඒක ਸਰවචිත්ත සාධාරණ චෛතසිකයක්. හැම හිතක් එක්කම ඇති වෙන වේදනාවේ ආයශය චිත්තක්ෂණයයි. ඒක එහි ඇතිවීම නැතිවීම නේද මේ තියෙන්නේ අපිට කයක වේදනාවක් ඇති වුනහම ඒක එක දිගට තියෙන එකක් නෙවෙයි. දැන් මේ වෙලාවේ හුස්ම දැනෙන්නේ නැත්තම් ඒ දැනෙන්නේ නැත්තේ ඇත්තටම හුස්මේ වේදනාව නැති හින්දා මිසක්කා ඒ වේදනාව නැත්තේ ඇයි? එතෙන්ට විඥානයේ යෙදීමක් නැති හින්දා. එතකොට වේදනාව හැදෙන්නේ නැහැ. වේදනාව කියන්නේ අඛණ්ඩව එක තැනක තියෙන ධාරාවක් නෙවෙයි. ඒක ඛණ්ඩණය වෙවි, ඛණ්ඩණය වෙවි තැන් හයක සැරෙන් සැරේ හැදෙන එකක්. හැබැයි වේදනාවල් නැති මොහොතක් නැහැ. ඇයි? සිතක් නැති මොහොතක් නැති නිසා. එහෙනම් වේදනා සංතතියක් තියෙනවා කියන එක පැහැදිලි කරා මම කෙටියෙන් කියන්නේ. එතකොට ඒක අත්දකින්න කිව්ව හැම වෙලේම වේදනාවේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම අත්දකින්න කිව්වා. ඊළඟට අපි අතීතයේ හෝ නැත්නම් පොදු වශයෙන් යම් යම් සිද්ධි අරගෙන ඒ වාගේ ඇතිවීම නැතිවීම ඒ වාගේ වේදනාවල ස්වභාවය ඒ ඒ යම් සිද්ධියක් ගත්තාම ඒ සිද්ධියේදී වේදනා සංතතියක් ඇති වුණා නම් ඒක දුක්ද සැපද අදුක් අසුකද කියලා විමසන්න කියලා කිව්වා. එහෙනම් විමසනකොට අපිට අපි සාකච්ඡා වශයෙන්ම ඒක කරනකොට අපිට තේරෙනවා හැම සිද්ධියකම තියෙන්නේ දුක් වේදනා ගොඩකුයි සැප වේදනා මාත්‍රයකුයි හැම සිද්ධියක්ම ගත්තාම අපේ ජීවිතයේ තියෙන දුක් වේදනා ගොඩකුයි ඒක ඒ දුක් වේදනා ගොඩාක් විඳලා සැප වේදනා මාත්‍රයක් ඇති කර ගැනීමක් එතකොට ඒ සිද්ධි ගත්තාම ඒවා දුක් වේදනා ගොඩක ඉඳලා එක සැප වේදනාවක් විඳලා ආය දුක් වේදනා අන්න එහෙම වැඩි දුක් වේදනා විඳින්න කියන සිහිය උපදවා ගන්න කියලා කිව්වා ඊට පස්සේ ඒ සිහිය පවත්වා ගන්න ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ පළවෙනි දවසේ පැවරුම විදිහට අපි ඒක කරන්න කියලා කිව්වා. ඊට පස්සේ දෙවෙනි දවස වෙනකොට ඊයේ දවස වෙනකොට මේක කරලා තියෙන අයට විශේෂයෙන් පහසු වෙනවා කියලා අර ලැබෙන සැප වේදනාව ගත්තාම රත්තරම් මාලයක් දැකලා සැප වේදනාවක් ඇති වෙනවා නම් ඒක ඉමිටේෂන් මාලයක් නම් ඒ සැප වේදනාව වැරදීමක් නිසායි ඇති වෙන්නේ. ඒතර ඒකට මාලයේ රත්තරන් හින්දා නෙවෙයි සැප වේදනාව ඇති වෙන්නේ අපේ මනසේ තියෙන වැරදීම හින්දා. එහෙනම් වැරදි අවබෝධයේ හින්දා සැප වේදනා හට ගන්නවා. ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන වැරදි අවබෝධයේ හින්දා සැප වේදනා හට ගන්නවා. ඒතකොට අපිට තේරුණා ඒකත් එක්ක අර දුක් වේදනා ගොඩාක් විඳලා සැප වේදනා මාත්‍රයක් ආය දුක් වේදනා ගොඩක් විඳින තැන ඒ තියෙන සැප වේදනා හුඟක් ඒවා වැරදි අවබෝධය නිසා ඒකත් එතකොට බලාගෙන ගියහම නේද පංච උපාදානස්කන්ධය තුලින් උපදින ඒ උපදින සැප වේදනාවත් බලාගෙන ගියහම වැරදි අවබෝධයක් අවිද්‍යාව නිසාවෙන් හටගන්න සැප වේදනාවක් බව නිබඳව මෙනෙහි කරලා එතනත් හදන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා තවදුරටත් මේක එහාට අරගෙන යන්න මොකද දැන් මේ 27 වෙනි සතිය පොඩි හම්දුරනේ මේ යන්නේ අපි දැන් යම් ආකාරයක වර්ධනයක් සිදු කරගෙන තිබිය යුතු තියෙනවා. ඒකින්ද වේදනාවේ ඇතිවීම නැතිවීම අත්දකින්න කියලා කිව්ව හැම සිද්ධියකම වගේ අත්දකින්න උත්සාහ කරන්න කියලා කිව්වා භාවනාවේදීත්. එහෙම උත්සාහ කරනකොට ඒ ඇතිවීම නැතිවීම තුලින් හරියට කොයි වගේද අපේ අපි පිළිගැනීමේ නිලධාරියෙක් ඉන්නවා. එයාට කියනවා ඇවිල්ලා යන හැම කෙනා ගැනම දත්ත හොයන්න කියලා. ඇවිල්ලා යන හැම කෙනා ගැනම පරීක්ෂාවෙන් ඉන්න කිව්වහම එනේන කෙනා වෙනස් කෙනෙක්ද නැද්ද කියලා අමුතුවෙන් බලන්න ඕනේ. එයා හැම කෙනෙක් ගැනම අවධානයෙන් හිටියනම් වෙනස් කෙනෙක් කියලා දැනගන්නවා. හැබැයි වෙනස් වෙනස් කෙනෙක්ද එන්නේ කියලා අවධානයෙන් හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ හැම වේදනාවකම ඇතිවීම නැතිවීම හරියටම අධ්‍යයනය කරමින් ඉන්න කෙනෙකුට සිද්ධියක ඒවා එකිනෙකට වෙනස් බව අත්දකින්න පුළුවන් බවත් එන්න එහෙම වේදනාව විතරක් නෙවෙයි ආදරය වගේ දේවල් සංස්කාරයන් වලට හේතු වෙන දේවල් ඒ වගේත් එහෙම නමුත් අපි මේ වෙලාවේ වේදනාවයි මෙතනට ගත්තේ වේදනාවෙහි හැම වෙලෙම වෙනස් වීමක් තියෙන බව අත්දකින්න කියලා කිව්වා ඒ වගේම ඔය ඔච්චර සංකීර්ණව සිද්ධ වෙන යම් යම් වස්තු හමුවේ ඇති වෙන සැප වේදනා දුක් වේදනා එකක්වත් මට ඕන වෙලාවට හැදෙන්නේ නැති බවත් මට ඕන වෙලාවට නවත්තන්න බැරි බවත් ඒක මගේ ක්‍රියාවලිය නොවන බවත් අරමුණු කරගෙන භාවනාවේ යෙදෙන්න කිව්වා එහෙම කරන කෙනෙකුට ලොකු ලොකු සිද්ධිවල වේදනාවේ දුක් ගොඩක්මයි තියෙන්නේ ඒවත් ඒ මදිවට වෙනස් වෙනවා ඒවා අනිත්‍ය ස්වභාවය තියෙනවා අනාත්ම ස්වභාවය තියෙනවා කියලා තේරි තේරි ඉඳලා යම් දවසක භාවනා ඉරියව්වක ඉන්නකොට ඒ මොහොතේ ඒ මොහොතේ ඇති වෙන වේදනාව අත්දකින්න ඒවැය වෙනස්කම් සහිතව අත්දැක ගන්න පුළුවන් වෙන මට්ටමට තමන්ගේ මානසිකාරය සංවර්ධනය කරගන්න පුළුවන් වෙනවා ටික ටික ටික ටික පුහුණු වුණොත් කියලා මතක් කරා අන්න එහෙනම් පරමාර්ථ ධර්මයේහිම වේදනාවට අපේ හිත යොමු කරන්න පුළුවන් වෙච්ච කාලෙකදී අපි කියන එකට අනුපස්සනාව කියලා ඒකින්ද ඒ ටික පුරුදු පුහුණු කරන්න දැන් පටන් ගන්න කියලා සඳහන් කරා ඉතින් ඔය අපි ප්‍රායෝගික කරුණු ටිකක් විතරයි කතා කරේ දවස් දෙකේදී. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන් ධර්ම සාකච්ඡා වෙලාවේ මේ මේ ප්‍රායෝගිකව අපි කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන අපි ආරම්භ කරේ ඒකට එක මාතෘකාවක් අරගෙන සතියක් සාකච්ඡා කරන්න මේ අයට පුරුදු පුහුණු වීම කරන්න. අද මේ පිළිබඳ වඩා විශ්වාසය ඇති කර ගැනීම සඳහාත් විශේෂයෙන් මූලාශ්‍ර පිළිබඳ සාකච්ඡා කරනවා බදාදා දවසේ ඉස්සෙල්ලාම කොයි වගේ තැනකද මේ අපි කියපු කාරණා පිළිබඳ අපි පළවෙනියෙන්ම අපේ ගෞරවනීය උරුදුම්බර සෝබිල් ස්වාමීන් වහන්සේගෙන් විමසමු. අපි හැම දිනාගේම ඔබ හැම දිනාගේම යහපත සඳහා වැඩි විශ්වාසයක් මේ පිළිබඳ ඇති කර ගැනීම සඳහා මෙවැනි කරුණු මේ වේදනාවේ තියෙන අනිත්‍ය ස්වභාවයන් අනාත්ම ස්වභාවයන් ඇතිවීම නැතිවීම සමුදය වය වශයෙන් තියෙන බලන්න තියෙන දේවල් මේවා මූලාස් වශයෙන් සූත්‍ර පිටකේ කොයි තැන්වල සඳහන් වෙනවද කියන එක පිළිබඳව කොයි ආකාරයකට සඳහන් වෙනවද කියන එක පිළිබඳව අපි මූලිකව විමසමු පොඩි සම්හසගේ අපේ ගුරු දේවෝත්තම උඩුදුම්බර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වත්නි වේදනාව සහ වේදනානුපස්සනාව පිළිබඳව මූලාශ්‍ර කොහොමද කියලා ස්වාමීන් වහන්සේ අපෙන් විමසුවේ වේදනානුපස්සනාව පිළිබඳව තියෙන මූලිකම මූලාශ්‍රය තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වේදනානුපස්සනාව. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයට ලියවුණ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ සුමංගල විලාසිනී කියන දීඝනිකාය අටුවාවේ ඒ පිළිබඳව විස්තරයක් තියෙනවා. සුමංගල විලාසිනී දීගනිකා රටුවාවේදී බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේ අට කතාව සම්පාදනය කරනකොට එහි සඳහන් කරනවා මේ වේදනානුපස්සනාවෙහි කිව යුතු කරුණු සක්කපඤ්ඤ සූත්‍ර අට කතාවේ කියලා තියෙනවා අය එය බලන්න කියලා. එතකොට දීඝනිකායේ තියෙන සක්කපඤ්ඤ කියලා සූත්‍ර දේශනාවක් සක්දෙවිඳු වරමයා දේශනා කරපු සූත්‍රයක්. ඒ සක්කපඤ්ඤ සූත්‍රයේ මේ වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනාදී පිළිබඳව කරුණු සඳහන් වෙලා තියෙනවා. ඒ වේදනාවෙහි ප්‍රභේද පිළිබඳව සක්කපඤ්ඤ සූත්‍ර අටුවාවේ දිග විස්තරයක් අටුවාචාරින් වහන්සේ දක්වලා තියෙනවා. එතකොට දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය සහ දීඝනිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රයත් සුමංගල විලාසිනී කියන දීඝනිකාය අටුවාවේ සක්කපඤ්ඤ සූත්‍ර අට කතාවත් සතිපට්ඨාන සූත්‍ර අට කතාවත් ඊළඟට ධම්මපාල කියන මහා තෙරුන් වහන්සේ තීකාචාර්යන් වහන්සේ ධම්මපාල කියන ඒ පූජනීය තීකාචාර්යන් වහන්සේ සුමංගල විලාසිනී කියන දීඝනිකාය අටුවාවට ටීකාව සම්පාදනය කරලා තියෙනවා. අටුවාවේ තියෙන ලීනාර්ථ ප්‍රකාශ කිරීම වශයෙන් ලීනාර්ථ කියන්නේ පින්වත්නි සැඟවුණු අරුත් අප්‍රකට අරුත් විවර කොට දැක්වීම වශයෙන් තමා ටීකාව සම්පාදනය කරලා තියෙන්නේ අටුවාවෙහි නොතේරෙන තැන් අටුවාවේ සැඟවිලා තියෙන අටුවාවෙහි නොතේරෙන අරුත් ගෙනහැර දක්වමින් ඒ ධම්මපාල මහා ස්වාමීන් වහන්සේ ටීකාචාර්යන් වහන්සේ ටීකාව සම්පාදනය කරලා තියෙනවා. ඒ දීඝනිකායේ ටීකාවේ මේ පිළිබඳව සවිස්තර තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඥානය තව තවත් පුළුල් කරගන්න උවමනා කරණේ සත්පුරුෂ පින්නතුන්ට පුළුවන්කමක් තියෙනවා. මේ මූලාශ්‍ර හොඳින් අධ්‍යයනය කරලා බලන්න. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය අට කතාව සහ ටීකාව ඊළඟට තියෙනවා සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ කියලා වෙනමම කොටසක් ඒ සංයුත්ත නිකායේ තියෙන වේදනා සංයුක්තය අධ්‍යයනය කරලා බලන්න පුළුවන්කමක් තියෙනවා ඒ වගේම සංයුත්ත නිකාය අට කතාව සංයුත්ත නිකායේ ලියවිච්ච සංයුත්ත නිකාය අටුවාව කියවලා බලන්න පුළුවන්කමක් තියෙනවා එහි ටීකාවේ ඒ පිළිබඳව දීර්ඝ විස්තර සඳහන් වෙලා තියෙනවා. ඊළඟට කුද්දක නිකායේ තියෙනවා මහා නිබ්බෙස්ස චුල්ල නිබ්බෙස්ස ආදී ග්‍රන්ථ ඒවයේත් මේ වේදනාව පිළිබඳව වේදනාවෙහි ප්‍රභේද පිළිබඳව දක්වලා තියෙනවා. ඊළඟට අභිධර්ම පිටකයේ තියෙනවා අභිධර්ම අට කතාවල තියෙනවා පංච ප්‍රකරණ අට කතාව වගේ අටුවාවල ඊළඟට අත්තශාලිනී අට කතාවේ විජම්බන අටුවාවල ඒ පිළිබඳව දීර්ඝ විස්තර මේ වේදනාව පිළිබඳව දක්වලා තියෙනවා. ඊළඟට අභිධම්මත් ටීකා, අභිධම්මත් මූල ටීකා, අභිධම්මත් විභාවිනී ටීකාදී අභිධර්මයට ලියවෙච්ච ටීකාවලත් මේ වේදනාව සම්බන්ධව දීර්ඝ විස්තර සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ මූලාශ්‍ර හොඳින් අධ්‍යයනය කරලා බලන කෙනෙකුට මේ වේදනානුපස්සනාව සහ වේදනාව පිළිබඳව හරියාකාර අවබෝධයක් දැනගැනීමක් අපිට ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. තව විසුද්ධි මාර්ග අටුවාවේ සහ විසුද්ධි මාර්ග ටීකාවේ මේ පිළිබඳව විස්තර තොරතුරු සඳහන් වෙලා තියෙනවා. මම හිතනවා මූලාශ්‍ර හැටියට ඒ ටික කෙනෙක් අධ්‍යයනය කළොත් සෑහෙන අවබෝධයක් මේ පිළිබඳව ඇති කරගන්න පුළුවෙනි කියලා. ඒතර ගිහි ජීවිතය ගත කරන පින්නතුන් දිහිතෙන්න පුළුවන් මේ මූලාශ්‍ර අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ද කියලා. මේ මූලාශ්‍ර මේ පින තුන අධ්‍යයනය කරන්න පුළුවන් pāli භාෂාවෙන් තියෙන ඒ මූලාශ්‍ර දැන් සිංහල පරිවර්තන තියෙනවා බුද්ධ ජයන්ති පරිවර්තන ත්‍රිපිටක පරිවර්තනයේ තියෙනවා අටකතා පරිවර්තනයක් තියෙනවා ටීකා පරිවර්තනයක් තියෙනවා මම හිතන්නේ වගේ තියෙන PDF අර අන්තර්ජාලයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා ඒවා කියවලා බලන්න පුළුවන්කමක් තියෙනවා මොකද සසරින් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන අපි වෙහෙස මහන්සි වී මේ ਸਰවඥ භාෂිතය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය හොඳින් ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් නිසා වර්තමානයේ තියෙනා වූ මේ ශාසනික අර්බුදයට ප්‍රධානම හේතුවත් මූලාශ්‍රාධ්‍යයනය නොකිරීම මුලා වෙන්නට ප්‍රධානම කාරණාව ඒ නිසා යම් කාරණාවක් පිළිබඳව යම් විනිශ්චයකට එනකොට එහි මූල මූලාශ්‍රාධ්‍යයනය කරලාම ඒ විනිශ්චයට එනවා නම් විශේෂයෙන්ම මහා විහාරීය අර්ථ කතා, ඒ වගේම මහා විහාරයේ ටීකා මේවා භාවිතා කොට, ඒ කියන්නේ තේරවාදයේ නියෝජනය කරන අට කතා සහ ටීකා අධ්‍යයනය කොට ත්‍රිපිටකය අධ්‍යයනය කොට ඒවට පිළිතුරු හොයා ගන්නවා නම් විනිශ්චයකට එනවා නම් ඒක මම හිතනවා කිසිම කෙනෙකුට වැරදීමක් නැතුව යම් කාරණාවක් සම්බන්ධව ධර්මයේ සම්බන්ධව විනය සම්බන්ධව විනිශ්චයක් ගන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා අමාරුයි කියලා හිතන්නේ නැතුව බොහොම රසවත්ව ඒ මූලාශ්‍ර අධ්‍යයනය කරන හැටියට අපි කරුණාවෙන් මේ පින්තුන්ට ආරාධනා කරනවා. ඕක දැන් වැඩි දෙනෙක් හිතනවා මේ මූලාශ්‍ර අපිට මේවා ගෝචර නැහැ අපිට මේවා හොයාගන්න බෑ එහෙම කියලා. වෙනස් ශාස්ත්‍රයන් අධ්‍යයනය කරනකොට ආසාවන් පිටපසේ යද්දී හැකියාව හොයා ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ පොත්පත් ඕන වෙනකොට එක එක ශාස්ත්‍ර අධ්‍යයනය කරන්නේ ඒවා අපි කරනවා කියන එක පොඩ්ඩක් මතක් කරලා බලුවොත් කොච්චර දුර්ලභ පොත්පත් හොයාගෙන අමාරුවෙන් හරි අනිත් අයගෙන් ඉල්ලගෙන නොයෙකුත් ආකාරයෙන් මේ පොත්පත් හොයාගෙන අධ්‍යයනය කරා. මෙතන තියෙන්නේ එහෙම නෙවෙයි. මෙතන තියෙන්නේ මේ වමනාවක් නැති ක්‍රමයි. ඉතින් මේවා හොයාගෙන බැලුවොත් ඇත්තටම අපිට මුලදී එකපාරටම චුට්ටක් තේරෙන්නේ නැහැ වගේ සිංහල භාෂාව තේරෙන්නේ නැහැ වගේ තේරෙයි. හැබැයි පළවෙනි පිටුව දෙකක් තුනක් අමාරුවෙන් හරි කියව ගන්නකොට පහසුවෙන් ඊට පස්සේ එකම රටාවකට තියෙන කියලා තේරෙනවා. හුඟක් වෙලා තියෙන්නේ අපේ තියෙන කැමැත්තේ තියෙන අඩුකම. බෞද්ධ විදිහට ඇත්තටම අපි මේ මූලාශ්‍ර පිළිබඳ දැනගන්න ඕනේ. මේවා කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. පොඩිසාරණංශ මතක් කරා වගේ අපි මුලාවටපත් වෙන්නේ පොඩ්ඩක් තාම. කවුරු හරි කියන ඕන ඕන දෙයකට අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඒ වගේ මුලාවටපත් වෙන්නේ මේ ම්ම් පිළිබඳව නිවැරදි මූලාශ්‍ර අධ්‍යයනයක් සිදු නොකිරීම. හොඳයි. ඊළඟ ගැටලුව විදිහට අපි ඊළඟට සාකච්ඡාවට ගන්නේ මේ වේදනාව කියන එක කුමක්ද කියන කාරණාවයි. මේ මූලාශ්‍ර අධ්‍යයනය කරනකොට පොඩි සංහස ඒ වගේම ඒ අර්ථ දැක්වීම පිළිබඳව අපේ අයට දැනගන්න අවශ්‍යත් හින්දා ඇත්තටම වේදනාව කියන එක පිළිබඳව අර්ථ දැක්වීම නැත්නම් වේදනාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි සාකච්ඡා කරන්න ඕන කොයි ආකාරයටද වේදනාව කියන්නේ ප්‍රත්‍යুৎපන්න ධර්මයක්. ප්‍රත්‍යুৎපන්න ධර්මයක් කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වන නිසත්ව නිජීව ශුන්‍ය ස්වභාවයෙන් යුක්ත ධර්ම ස්වභාවයක් ඇත්තටම. ඒ වේදනාවෙන් කෙරෙන්නේම ආරම්මන රස භුක්ති විඳීම. අපි කවුරුත් දන්න ආරම්මන ભેදය ධර්මයේ දක්වලා තියෙන්නේ හය ආකාරයකට රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන සහ ධම්මාරම්මන කියලා. එතකොට ඒ රූපාරම්මණයන්හි, ශබ්දාරම්මණයන්හි ඊළඟට ගන්ධ, රස, ස්පර්ශ, ධම්මාදී ඒ ආරම්මණවල තියෙනා වූ ඉෂ්ට, අනිෂ්ට, මධ්‍යස්ත කියන ඒ රසය භුක්ති විඳීම වශයෙන් තමයි වේදනාව කියන එක උපදින්නේ. ආරම්මන රස භුක්ති විඳීම වශයෙන් උපදින්නා වූ චෛතසික ධර්මයට කියන නමක් තමයි නාමයක් තමයි වේදනාව. එතකොට මුලින් මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙනකොට ස්වාමින් වහන්සේ දේශනා කළා වේදනාව පිළිබඳව ඉහත දිනයන්හි සාකච්ඡා කළා කියලා. එතකොට මේ වේදනාව ආරම්මන රස භුක්ති විඳින් වශයෙන් උපදින්නා වූ ඒ චෛතසික ධර්මයට අපි කියන්නේ වේදනාව කියලා. ඒ වේදනාව සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ආදී වශයෙන් නානා ප්‍රභේදයන්ගෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා වදාරලා තියෙනවා. එතකොට මේ සැප වේදනාව උපදින්නේ ආරම්මණයෙහි ඉෂ්ට රස භුක්ති විඳින්න වශයෙන් දුක් වේදනාව උපදින්නේ ආරම්මණය ආරම්මණයෙහි තියෙනා වූ අනිෂ්ට රස භුක්ති විඳින්න වශයෙන් උපේක්ෂා වේදනාව උපදින්නේ ඒ ආරම්මණය පිළිබඳව තියෙනා වූ මධ්‍යස්ත ස්වභාවය භුක්ති විඳින්න වශයෙන් එතකොට එහෙම උපදින්නා වූ ඒ වේදනාව ආරම්මන රසය දැන් විඥාණයෙන් කරන්නේ නැත්නම් සිතින් කරන්නේ අර ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං කියලා අර්ථ විග්‍රහයේ තියෙනා වගේ ආරම්මණය දැනගැනීම වශයෙන් තමයි සිත උපදින්නේ. ආරම්මණය දැනගැනීම වශයෙන් තමයි විඥානය කෙනෙක් උපදින්නේ. විඥාණයට වැඩි දෙයක් කරන්න බෑ. විඥාණයට පුළුවන් යම් අරමුණක් දැනගන්න, රූපයක් දැනගන්න, ශබ්දයක් දැනගන්න, පුළුවන්කමක් තියෙනවා. ඉන් එහාට ඒ ආරම්මණය හඳුනාගන්න, ඒ ආරම්මණය ස්පර්ශකරන, ඒ ආරම්මණයෙහි තියෙන ස්ථානිෂ්ඨ රසයන් භුක්ති විඳින්න ඒ මොකක්වත් කරන්න විඥාණයට පුළුවන්කමක් නැහැ. එතකොට සිත උපදිනකොට විඥානය උපදිනකොට ආරම්මණයගෙන අරමුණගෙන සිත උපදිනකොට ඒහා බැඳී පෙරපසු නොවීම තව ඒ ඒ සිත්වල සංප්‍රයෝග වන යෙදෙන එකතු වෙන චෛතසික ධර්ම තියෙන ඒ ඒ කෘත්‍ය කරමින්. එතකොට හැම හිතකම යෙදෙන චෛතසික ධර්ම තියෙනවා. ඒ ඒ සිත්වල සුදුසු පරිදි යෙදෙන චෛතසික ධර්මක් තියෙනවා. වේදනාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයක්. හැම හිතකම කිසිම හේතුවක් නිසා හෝ නොයෙදෙන චෛතසික ධර්මයක් නෙවෙයි. හැම හිතකම යෙදෙන චෛතසික ධර්මයක් තමයි වේදනාව කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. එතකොට හැම හිතකම යෙදෙනවා ආරම්මන රස භුක්ති විඳීම වශයෙන් උපදින්නා වූ ඒ වේදනා චෛතසික ධර්මය. එතකොට සිතින් අරමුණ ගන්නකොට ඒ සිතත් එක්ක දැන් මේ පිනතුන් දන්නවා ඇති මේ සාකච්ඡා මාලාවේ ලොකු සාමින්හන්සේ සාකච්ඡා කරන්නටත් ඇති චෛතසික ධර්මයන්ගේ සම්ප්‍රයෝග ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අර්ථ කතාවන්හි ටීකාවන්හි ඒ පිළිබඳව විස්තරාර්ථ සඳහන් වෙලා තියෙනවා. ඒ චෛතසික ධර්මවල ලක්ෂණ හතරක්, සංප්‍රයෝග ලක්ෂණ හතරක් දක්වන ධර්මයේ ඒක උප්පාද, ඒක නිරෝධ, ඒක අලම්බන, ඒක වත්තුක කියලා. ඒක උප්පාද කිව්වේ සිතත් එක්කම ඒකට උපදිනවයි කියන එක. ඒක නිරෝධ කියන්නේ සිතත් එක්කම ඒකට නිරුද්ධ වෙනවයි කියන එක. ඒක වත්තුක කියන්නේ සිත ඇසුරු කරන තැන, සිත උපදින තැනම උපදිනවයි කියන එක. ඊළඟට ඒකවත්තුක ඊළඟ භාගතුනාස දේශනා කළේ සිත ගන්න අරමුණම ගන්නවයි කියන්නේ. ඒතට ඒක උප්පාද, ඒක නිරෝධ, ඒක ආලම්බන, ඒක වත්තුක. සිතත් එක්ක මේකට උපදිනවා, සිතත් එක්ක මේකට නැති වෙනවා, සිත ගන්න අරමුණම ගන්නවා. ඊළඟට සිත උපදින තැනම උපදිනවා. මේකට කියන මේවට කියන සම්ප්‍රයෝග ලක්ෂණ කියලා. මේ සම්ප්‍රයෝග ලක්ෂණ හතරෙන් යුක්තව තමයි හැම චෛතසික ධර්මයක්ම උපදින්නේ. වේදනාවටත් එය ਸਰව සාධාරණයි. හැම හිතක් එක්කම මේ සංප්‍රයෝග ලක්ෂණ වලින් යුක්තව මේ වේදනාව කියන චෛතසික ධර්මය යෙදෙනවා. එතකොට වේදනාවෙන් කෙරෙන්නේ කුමක්ද? ආරම්මන රස භුක්ති විඳීම එය ප්‍රත්‍යুৎපන්න ධර්මයක්. යම් අරමුණක යම් රසයක් තියෙනවා නම් ඒ රස භුක්ති විඳීම වශයෙන් තමයි වේදනා චෛතසිකය උපදින්නේ. නානා කරුණු නිසා නානා කරුණු නිසා ඒ ආරම්මන රස භුක්ති විඳීම වශයෙන් උපදින්නා වූ වේදනාවෙහි වෙනසක් දකින්නට ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන සංයුත්තනිකයි ධාතු සංයුත්තේ ධාතු නානාත්වය නිසා පස්සනානාත්වය වෙනවායි පස්සනානාත්වය නිසා වේදනානානාත්වය වෙනවායි කියලා. ධාතු නානාත්වය කියන්නේ පින්වත්නි මේ පින්තුන් දන්නේ නැති අට්ඨාරස ධාතු කියලා ධාතු 18ක් ධර්මයේ දක්වනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන්. ඒ ඒ වගේ අර ආයතන හයටම දේශනාව තියෙනවා. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන්. ඒතකොට මේ ධාතුන්ගේ විවිධත්වය නිසා නානත්වය කියන්නේ විවිධත්වය කියන එක ධාතුන්ගේ විවිධ බව නිසා ස්පර්ශයේහි නානාත්වයක් පැනෙනවා. ස්පර්ශයේහි නානාත්වයක් පැනෙනවා. ඒ ස්පර්ශය නානාත් ස්පර්ශයේ හිනානාත්වයක් පැනෙනකොට ස්පර්ශයේ හේතු කරගෙන ස්පර්ශය නිසා උපදින වේදනාවේ නානාත්වයක් පැනෙනවා. එතකොට ධාතු නානාත්වය නිසා පස්සනානාත්වය වෙනවයි. පස්සනානාත්වය නිසා ස්පර්ශනානා මේ වේදනානානාත්වය වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයක් වූ ඒ වේදනා චෛතසික ධර්මය හැම හිතකම එකම විදිහට යෙදෙනවා නොවේ යම් යම් කරුණු නිසා අර ධාතු සංයුත්තේ තියෙන කාරණා වගේ ඒකට හරිම ලස්සනට ධාතු සංයුත්තේට ලියවිච්ච අටකතාවේ විස්තර සඳහන් වෙලා තියෙනවා. ඒ නානාත්වය නිසා වේදනාවේ නානාත්වයක් පැනෙන එකම විදිහේ වේදනාවක් නෙවෙයි උපදින්නේ හැම හිතකම වේදනා පරම්පරාවක්. ඒ වේදනා පරම්පරාව එකකට එකක් වෙනස්. සැප වේදනාව නමුත් එකකට එකක් වෙනස්. දුක් වේදනාව නමුත් දුක් වේදනාව තමයි නමුත් එකකට එකක් වෙනස් වෙනවා. උපේක්ෂා වේදනාවත් එකකට එකක් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අර ධාතු පස්සාදියේ තියෙන නානාත්වය නිසා. ඒකට වේදනාව කියන්නේ කෙටියෙන් අපි තේරුම් ගත්තොත් වේදනාව කියන්නේ ආරම්මන රස භුක්ති විඳින වශයෙන් උපදින්නා වූ චෛතසික ධර්මය. ඒක තමයි වේදනාව කියන්නේ. අපි මහා ලොකුට වේදනාව ගැන හිතාගත්තට වේදනාව කියන්නේ එච්චර පොඩි දෙයක්. අපිට අර ඇත්ත හෙන්ඩුවට බය වෙලා ඉන්නවා වගේ වේදනාව කියලා අපිට ලොකු දෙයක් දැනෙනවා. නමුත් හැම හිතකම යෙදෙන චෛතසික ධර්මයක් තමයි වේදනාව කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. හොඳයි නමුත් සංසාර ජීවිතයේ මෙතර නවරාග්‍රව මහා දුක්ඛ ස්කන්ධයක් විඳින්න හේතු වෙලා තියෙන මේ වේදනාවේ යථාභූත ස්වરૂපය පටලවාගෙන ඒ වේදනාව වේදනා හේතුවෙන් ඒ වේදනාව ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙමින් තණ්හාව සකසලා වේදනා පත්‍ය තණ්හා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සැප වේදනා ගැන විතරක් නෙවෙයි දුක් වේදනා ඇති වෙනකොට තමයි සැප වේදනා ගැන අධික තණ්හාවක් ඇති වෙන්නේ. ඒකින්ද කොයි වේදනාවක් තණ්හාවට මූලිකවම හේතුවක් වෙනවා. වේදනාවේ යථාභූත ස්වરૂපය අපි අවබෝධ කරගත්තොත් පැහැදිලිවම මේ වේදනාවෙන් වේදනාව පිළිබඳ උපේක්ෂාවකට තණ්හාව නිරෝධය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම අපි දේශනා කරපු කාරණාවල තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. හුඟක් අය එතන දැන් අරමුණු රසය අරමුණ අරමුණ ගන්නේ අරමුණ දැනගන්නේ විඥානයයි. නමුත් ඒ අරමුණේ රසය විඳින්නේ වේදනාවයි කියම හුඟක් කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. මේ එහෙම තමයි හුඟක් අය හිතාගෙන ඉන්නේ ආවිඥාණය උන් දැන් අරමුණ ඇහෙන් අරමුණක් ගත්තා. ඒ ගත්තට පස්සේ ඔන්න දැන් වේදනාවේක වේදනාව විඳිනවා. කියලා එක එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ යන දෙයක් කියලා හිතෙනවා. නමුත් මෙතන අභිධර්මයට අනුව සඳහන් කරපු ඒ සංප්‍රයෝග ලක්ෂණ වලින් අපිට තේරෙන්න ඕනේ සිතත් එක්කම ඉපදී සිතත් එක්කම නිරුද්ධ වෙන දෙයක් තමයි වේදනාව කියන්නේ මේක හරියට නිකන් අර අපි කීප දෙනෙක් එකතු වෙලා අපි සමිතියක් කියලා හිතන්න සමිතියක් කීප දෙනෙක් එකතු වෙලා මොනවාරි කීප දෙනෙක් එකතු වෙලා යම් වැඩක් කරනකොට ඒ ඔක්කොගේම මිශ්‍රණයෙන් තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ අන්තිමට මේ ඔක්කොම ටික එක අවස්ථාවක සිද්ධ වෙන මේ සිද්ධිය සිතත් එක්කම ඉපදෙන අන්‍ය වූ ක්‍රියාවක් තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට ඒ ඒ ඔක්කොම එකවර සිද්ධ වෙන සිදුවීම්. එකවර සිද්ධ වෙන සිදුවීම්. ඉතින් මේ කාරණාව බලනකොට මුලදිමත් සඳහන් වුණා අපි දැක්කා පොලිසාරින් වහන්සේගේ විග්‍රහයත් එක්ක මේ නික සත්‍ය පුද්ගල නොවන කියලා කාරණාවක්. එතකොට මේ නමුත් අපිට හැම වෙලේම හිතෙන්නේ කියනවා මම අහලා තිනවා අපේ විශේෂයෙන් අපේ මව්වරු විතරක් නේ පියවරු කියන මං විඳ දුක් අතීතයේ ඉඳන් මේ වෙනකම් මං විඳ දුක් මම මම විඳ දුක් දන්නේ මම විතරයි කියලා නේද ඒ වගේ අපිට අදහසක් තියෙනවා අතීතයේ ඉඳන් වර්තමානය දක්වා ආපු වර්තමානයේ සිට අනාගතය දක්වා යන දුක් හෝ සැප විඳින පුද්ගලයෙකු සිටිනවාය කියන ලොකු අදහසක් තියෙනවා. ඉතින් මේක ලොකු කාලයක් අරගෙන විග්‍රහ කරන්න ඕන දෙයක්. මේක ටිකක් අභියෝගාත්මක කාරණාවක්. ඒකින්ද අපි මේ අවස්ථාවට වැඩම කරගන්න ලැබිච්ච වෙලාවේ මේ වගේ ගැඹුරු කාරණාවක් පොඩි හඳුනගන්නේ විමසනයක මම හිතනවා හොඳයි කියලා. මොකක්ද මේ පුද්ගල කතාව? ඇත්තට වේදනාවක් මම විඳිනවා කියලා ගන්න පුළුවන්ද? ඒක මගේ වැඩක් කියලා ගන්න පුළුවන්ද? ඒ වගේම කෙටියෙන් අහනවා නම් වේදනාව විඳින පුද්ගලයෙකු කියලා කෙනෙක් පැනෙනවද කියන එක පිළිබඳ විමසුවොත් පොඩි සායනන්සේගේ අදහස මොකක්ද? ඒක මේ කෙටියෙන්ම දෙන්න තියෙන පිළිතුරු තමයි දැන් ගොඩක් වෙලාවට අපිට ඇහෙනවා සමාජයේ කතාව මේ මම විඳින වේදනාව මං විතරයි දන්නේ කියලා. ඉතින් අනිත් පැත්තට කවුරු රැවුවොත් එහෙම මේ වේදනාව විඳින්නේ ඇයි කියලා. මම නම් වේදනාව විඳින්නේ ඒක මගේ නම් ඇයි විඳින්නේ? <laughs> මම නම් වේදනාව විඳින්නේ මට නොවිඳින්න පුළුවන්. වේදනාව මම විඳිනවා නම් ඒ වේදනාව නොවිඳින්නත් පුළුවන්කමක් තියෙනවා. එහෙම තරකයක් ගොඩනැගුවොත් එහෙම ඒකට දෙන්න පිළිතුරක් නැති වෙනවා. මම නම් වේදනාව විඳින්නේ මට ඒ වේදනාව නොවිඳින්නත් පුළුවන්කමක් තියෙනවා. අවශ්‍ය වෙලාවට විඳිනවා අනවශ්‍ය වෙලාවට නොවිඳිනවා. ඒක කරන්න බෑ. ඒකෙන්ම තේරෙන්න ඕනේ වේදනාව වනාහි ප්‍රත්‍යুৎপন্ন ධර්මයේකී එය විඳින විඳින කෙනෙකු විඳින දෙයක් නොවේ කියලා. කෙනෙකුට කෙනෙකු විඳින දෙයක් නෙවෙයි වේදනාව කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. හේතු නානා හේතු වුණොන්ට ප්‍රතිවීමේ සකස් වෙන ධර්මයක්. ඒ වේදනාව කියන එක කෙනෙක් විඳින එකක් නෙවෙයි. අපි හිතමුකෝ අසනීපයක් හැදෙනයි කියලා. අසනීපයක් හැදුනහම අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා ඒ දුක් වේදනා පරම්පරාවක් උපදිනකොට හේතුන් නිසා දුක් වේදනා පරම්පරාවක් උපදිනකොට මේ මං විඳින වේදනාව මම විතරයි දන්නේ කියලා අවිද්‍යාව සහගතව කතා කරනවා. අවිද්‍යාව සහගත වේ වේදනාව දකිනවා. එහෙත් ඥානාන්විතව හොඳට නුවණ මෙහෙවා කල්පනා කරලා බැලුවොත් තේරෙනවා මේ වේදනාව නම් හේතුන්ගෙන් සකස් වෙන දෙයක් මිස මේක මම විඳින දෙයක් නෙවෙයි කියලා. මේක මම විඳින දෙයක් නෙවෙයි. ඒ ඒ තන ඒ ඒ වේදනාවන් උපදිනවා. ඒ ඒ තන ඒ ඒ ආයතන දැන් ඇස කන නාසය දිව ශරීරය මනස ආදී ස්ථාන ඇසුරු කරගෙන ඒ ඒ වේදනාවන් උපදිනා මිස ඒ වේදනාව මම විඳින එකක් නෙමෙයි මේක ප්‍රත්‍යෝත්පන්න දෙයක් කියලා තේරෙන්නේ හොඳට වේදනාවට සිත යොමාගෙන වේදනාවට නුවණ යොදාගෙන කල්පනා කරලා බලනකොට එතකොට හොඳට හිතලා බලන්නට ඕනේ වේදනාව මම නම් විඳින්නේ මට ඒ වේදනාව නොවිඳ ඉන්නත් පුළුවන්කමක් තියෙන්න ඕන. වේදනාව Taman නොවිඳ ඉන්න බැරි නම් අනිත් පැත්තට තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ වේදනාව මම විඳින එකක් නෙවෙයි කියලා. මම විඳින්නේ නම් මට නොවිඳින්නත් පුළුවන්කමක් තියෙන්න ඕන. මට මේ වේදනාව නොවිඳ ඉන්න බැරි මේ වේදනාව මං විඳින එකක් නෙවෙයි. මේක කෙනෙකු විඳින එකක් නෙවෙයි. මේක ප්‍රත්‍යෝත්පන්න දෙයක් කියන එක තේරුම් ගන්න ඕන වටහා ගන්න ඕන ලොකු ස්වාමීන් වහන්සේ ආවපු ප්‍රශ්නේ තියෙනවා සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ මෝලීය පග්ගුණ කියන සූත්‍රයේ මෝලීය පග්ගුණ සූත්‍රයේ මෝලීය පග්ගුණ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කවුද වේදනාව විඳින්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෝලීය පග්ගුණ ස්වාමීන් වහන්සේට වදාලා හැවත්නි අහපු ප්‍රශ්නේ වැරදි කියලා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ මෝලිය පගුණ ස්වාමීන් වහන්සේට කියනවා ආයස්මතුනි මම වේදනාව කෙනෙකු විඳිනවායයි කියලා දේශනා කළේ නැහැ. කෙනෙකු විඳිනවායයි කියලා වේදනාව කෙනෙකු විඳිනවායයි කියලා දේශනා කරපු නැති මගෙන් වේදනාව කවුද ස්වාමීනි විඳින්නේ කියලා අහන ප්‍රශ්නේ යුතු ප්‍රශ්නයක් නෙවෙයි. මගෙන් අහන්න ඕන මේ ප්‍රශ්නය වේදනාව කෙසේද ස්වාමීනි හටගන්නේ කියලා. වේදනාව කියන්නේ කොහොමද ස්වාමීනි හටගන්නේ කියලා. අන්න එහෙම හොත් එහෙම මේක විසඳලා කියන්න පුළුවන් කමක් තියනයි කියලා බුදුරජාණන් වහන්සේ මෝලීය පග්ගුණ ස්වාමීන් වහන්සේව දැනුවත් කරනවා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන රැත්නි වේදනාව විඳින කෙනෙක් නැහැ. වේදනාව විඳින සත්පුද්ගලාත්ම ස්වභාවයක් නැහැ. එහෙත් වේදනාවක් තියෙනවා. වේදනාවක් නැත්තේ නෙවෙයි. වේදනාවක් තියෙනවා ඒ වේදනාව මම විඳිනවත් නෙවෙයි ඒ වේදනාව මගේ මගේත් නෙවෙයි නැත්නම් මගේ ආත්මය කියලා ගන්නත් බෑ වේදනාවක් තියෙනවා ඒ වේදනාව ප්‍රත්‍යෝත්පන්නයි වේදනාවට හේතු වෙන්නේ වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය පස්සපච්චා වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව කියන එක උපදිනවා වේදනාව කියන එක යෙදෙනවා. එතකොට වේදනාව ඇත්ත වශයෙන්ම නම් විඳින කෙනෙක් නැහැ. වේදනාව මම වේදන මේ මම විඳිනවා කියලා ගත්තට ඒ විඳීම මගේ කියලා ගත්තට ඒ ඔක්කොම මේ ලෝක ප්‍රඥාප්තිය ගොඩනැගිලා තියෙන්නේම අවිද්‍යාව තුල. ඒ කියන්නේ කාරණා කාරණා නොදන්නාකම තුල. ඒක තමයි ලෝක ප්‍රඥාප්තිය. අපි කියන රූකඩ නටනවායි කියලා. රූකඩ වලට පුළුවන් නටන්න. රූකඩ වලට නටන්න බෑ. ඒක මුසාවක්. ඒක බොරුවක්. හැබැයි මුසාවාද අකුසලෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොරුවක්, ඒක මුසාවක්. නමුත් මුසාවාද අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. හේතුව තමයි ඒක තමයි ලෝක ප්‍රඥප්තිය. ප්‍රඥප්ති සත්‍ය ඒක. ප්‍රඥප්ති සත්‍ය පරමාර්ථ සත්‍යයට යනකොට බොරුවක් වෙනවා. ඇතැම් විට පරමාර්ථ සත්‍යයේද චතුරාර්ය සත්‍යයට යනකොට බොරුවක් වෙනවා. එතකොට සම්මුති සත්‍ය එය නිසා එය බොරුවක් වෙන්නේ ඒක මුසාවාද සංඛ්‍යාවට යන්නේ නැහැ. එහෙත් රූපණ නටනවායි කියුවට ඒක බොරුවක්. අන්න ඒ වගේ තමයි වේදනාව මම විඳිනවායේ මේ වේදනාව මගේය කියලා ගන්න එක බොරුවක්. ඒක මුලාවක්. ඒක වේදනාවෙහි තතු නොදන්නාකම නිසා ඇති කරගෙන ඉන්න මුලාවක් වෙනවා. එනද බස් එකේ එනවයි කියන. බස් එකට පුළුවන් එන්න. ගොන් කරත්තේ යනවයි කියන. ගොන් කරත්තේට පුළුවන් යන්න. ගොන් කරත්තේට යන්න පුළුවන් නම් ගොනෙක් නැතුවත් යන්න ඕනේ. එහෙම යන්න බෑ. ඒක තමයි ලෝක විවහාරය. ඒක තමයි ලෝක ප්‍රඥාප්තිය. එතකොට ලෝක සම්මුතිය නොඉක්මවා ලෝක සම්මුතියේ පිහිටා වේදනාව මම වේදනාව මගේ කියන එක සම්මුති කතාවෙන් නම් හරි. නමුත් පරමාර්ථයේ කිමිදලා බලනකොට ඒ වේදනාව මමවත් ඒ වේදනාව මගේවත් නෙවෙයි. ඒක හුදෙක්ම ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ඒක නිස්සත්ව, නිජීව, ශුන්‍ය ධර්මයක්. මම හිතනවා මේ සංයුත්ත නිකායේ තියෙන කන්ද සංයුත්තේ තේන පින්ඩූපම කියලා සූත්‍රයක්. පංච උපාදානස්කන්ධය උපමා උපමේය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා වේදනාව කියන්නේ දිය බුබුලක් වගේ කියලා. වේදනාව දිය බුබුලක් වගේ. ඒ ඒ සූත්‍ර දේශනාව පුරාවට තියෙන පින්වත්නි ඒ නිස්සත්ව නිජීව ශුන්‍ය වූ ස්වභාවය. හොඳද? නිස්සත්ව නිජීව ශුන්‍ය වූ ස්වභාවය. දැන් උපමාවෙන් කරන කතාව හරියට තේරුම් ගන්නට ඕනේ. එතකොට අපි හිතමු මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සංඥාව වනාහි මිරිගුවක් වගේ කියලා. එතකොට සංඥාව මිරිගුවක් දැන් මිරිගුවේ තියෙන යථාර්ථය නෙවෙයිනේ. මිරිගුව කියන්නේ වතුර වගේ පෙනුනට එහි වතුර නැහැ. අන්න ඒ වගේ සංඥාව මිරිගුවක් වගේ කියපුවාම මේ පේන ඔක්කොම බොරුවක් කියලා ගන්න පුළුවන් කමක් නැහැ. සංඥාවට හසු වෙන සියල්ල වැරදි සියල්ල බොරුවක් කියලා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිවැරදි සංඥාවක් තියෙන වැරදි සංඥාවක් තියෙන. ඒතකොට නිවැරදි අර අර අර්ථයෙන් ගත්තොත් එහෙනම් නිවැරදි සංඥාවක් මිනිගොක් වෙන්නට ඕනේ. හරිද? බුදුර ඒ ඒ උපමා ඔක්කොගෙම බුදුරජාණන් වහන්සේ දෙය දැන් රූපය පෙන ගොඩක් වගේ වේදනාව දීපු බුලක් වගේ ඒවා එහෙම දේශනා කරලා තියෙන පේන පින්ලූපම සූත්‍රයේ පුරාවටම විස්තර වෙන්නේ ඔය කියන නිස්සත්ත්ව නිජීව ශුන්‍ය වුණු ස්වභාවය. සත්පුද්ගල ආත්මත්වයෙන් තොර හුදු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකයක් විද්‍යාමාන වෙන බවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ ඒත් උගන්වන්නේ ලෝකයට දේශනා කරන්නේ. ඒතර වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වේදනාව දිය බුබුලක් වගේ. දිය බුබුල නුවණින් ඉස්සලා බලන කෙනෙකුට දිය බුබුලේ සාරයක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වේදනාව නුවණින් ඉමසා බලන කෙනෙකුට වේදනාව තුළ සාරයක් හම්බ වෙන්නේ නැහැ. මොන වගේ සාරයක්ද නැත්තේ? සත්ත්ව පුද්ගල ආත්ම සාරයක් දකින්න පුළුවන්කමක් නැහැ. ඒක ඒක හේතුන්ගෙන් හටගත්තා හේතු නැති කලින් නැති වෙලා ගියා. එච්චරයි. ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ඒක අපි කවුරුත් හොඳටම දන්න කාරණාවක් නේ. ඒක හේ දැන් අපි හිතමු මෙහෙම. දැන් කාට හරි පුළුවන්ද සීනි සැප වේදනාවක් උපදවන්න? දැන් මේ මොහොතේ. බෑනේ. දැන් මේ මොහොතේ බෑ. සීනි සැප වේදනාවක් උපදවන්න බෑ. ඒ සැප වේදනා උපදින්නේ ඒ ප්‍රත්‍ය ටික තිබුණොත්. ප්‍රත්‍ය ටික තිබුණොත් තමයි හේතු ටික තිබුණොත් තමයි ඵලය කියන එක හම්බ වෙන්නේ. හේතු නැතුව ඵලය කියන එක පොතනකවත් विद्यमान වෙන්නේ නැහැ. එතකොට වේදනාව හුදු වේදනාවක් තියෙනවා. ඒ වේදනාව සත්පුද්ගලාත්ම ස්වභාවයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඇත්තම වැටහෙන්නේ නම් වේදනානුපස්සනාවෙහි යෙදෙන ශ්‍රාවකයන්ම තමයි. එහෙම නැතුව ඒක කොහෙත්ම තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ පින්නතුන්ටත් එදිනදා ජීවිතය ගත කරනකොට හොඳට වේදනාවට නුවණ යොමු කරගෙන හිටියොත් සති වේදනාව පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් හිටියොත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. හුදෙක් වේදනාවක් නම් තියෙනවා. ඒ වේදනාවට අයිතිකාරේ නෑ කියලා. වේදනාවක් ඇත විඳින්නෙකු නැත. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වේදනාවක් තියෙනවා එහෙත් විඳින්නේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයෙන් යුක්ත වේදනාවක් තියෙනවා. එය නැත්තේ නොවේ. එහෙත් වේදනාව විඳින්නෙකු ඒ වේදනාවට අයිතිකාරයෙකු නෑ. එය ප්‍රත්‍යুৎපන්න ධර්මයක්. ඒ විදිහට තමයි අපි ඒක තේරුම් ගන්නට වුමනා කරන්නේ. හොඳයි. මම හිතන්නේ කාරණා කීපයක් ගැනම සාකච්ඡා කරන්න තියෙනවා මේ විග්‍රහයත් එක්ක අපිට කියලායි. මේක මගේ වැඩක් නම් මේක මම කරන දෙයක් නම් මේ ලෝකේ කිසිම සත්වයෙක් දුක් වලට කැමති නැහැ. එතකොට එක මොහොතක දුක් වේදනාවක් අපිට ඇති වෙනකොට ඊළඟ මොහොත දක්වා අපි අරගෙන යයිද අපි නම් මේක කරන්නේ. නේද? එතකොට අපි නම් කරන්නේ මොහොතක කරගන්නේ. ඔව්. මොහොතක්වත් ඊළඟ මොහොතට අරගෙන යන්නේ නැහනේ. එහෙනම් මේක බලහත්කාරයෙන් සිද්ධ වෙන සිද්ධියක් වගේ. බලහත්කාරයෙන් සිද්ධ වෙන සිද්ධියක් වගේ. දැන් මේ මොහොතේ මට තත්කයක් කුමක් හැදිලා නම් ඊළඟට මට මේ මම ඊළඟ මොහොතට ඒක අරන් යන්නේ නැහනේ මම නම් කරන්නේ ඒක. ඒක මගේ වැඩක් නම් මම නම් කරන්නේ. ඊළඟ මොහොතට අරය යෑමත් බෑති කරගන්නෙත් නේ. ඈති කරගන්නේ නැහැ නේ අරය යෑමකට කාරණා සම්බන්ධ කරගන්නේ නැහැ නේ. එහෙනම් මේක වීමක්, ක්‍රියාවක්. මේක ඒ දුක් වේදනාව ගැනම පොඩ්ඩක් හිතුවොත් මේක මට කිසිම අයිතියක් නැති මම කියලා ගන්න බැරි අනිත් එක එක දිගට යන එකක් නෙවෙයි කියන එක ඒ මොහොතේ ඒ මොහොතේ හේතු ඇතුව සකස් වෙනවාය කියන එක ගැන හේතු ඇතුව සකස් වෙනවාය කියන එක හිතනද කාරණා කීපයක් තියෙනවා දැන් තව තැනක මතක් කරපු දේ තමයි දැන් අපේ කට්ටිය මගෙන් අහන සමහර ප්‍රශ්න තියෙනවා. සීනි සැප වේදනාව මම සීනි කියන වචනේ නෙවෙයි වෙන මොකක් හරි මම සැප වේදනාවක් දැන් මට ඇති කරගන්න බෑ. නමුත් සමහර අය අහනවා පොඩි සයන්ස් මේ මගේ ළඟ සීනි තියෙනවා නම් මට දැන් සීනි සැප වේදනාව ඕන නම් මට සීනි ටික කට දාගෙන ඒ සැප වේදනාව ඇති කරගන්න පුළුවන් නේද කියලා. එහෙම අහලා තර්ක කිරීම කරනවා. එයා එහෙනම් ඉතින් මේ එතකොට අපි මෙහෙම කිව්වොත් මේ ගැන මේක වෙන්න සීනි දැක සීනි කටේ දමාගෙන සීනි සැප වේදනාව ඇති කර ගැනීම සඳහා සීනි වලින් මේ සැප වේදනාව ඇති වෙනවාය කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ පිළිබඳව අතීත අත්දැකීමක් තියෙනවා. ඒක හිතේ නැගෙන්න ඕනේ. ඒකට ඒ පිළිබඳ තණ්හාව ඇති වෙන්න ඕනේ. එහෙනම් ඊළඟට ඒ ඒ තණ්හාව නිසා අර කතාව වෙන්න ඕනේ. මොකද රූකඩයක් බවට පත් වෙන්නත් ඕනේ. රූකඩය නැත වෙන්නේ වෙනත් පැත්තකින් නේද වෙනත් කාරණාවකින් තමයි රූකඩේ නැට වෙන්නේ ඇත්තටම. ඒ වගේ අපිව නැට වෙන්නේ තණ්හාව හේතුවෙන් නේද? ඒ ගැන තියෙන අවශ්‍යතාවය එක සීමාවකට වර්ධනය වුණොත් විතරයි මේ වැඩේ ඒක सिद्ध කරනවා නෙවෙයි सिद्ध වෙනවා. හේතුවේ හේතුව බලපුවාම සමහර තැන්වලදී ස්වභාව ධර්මයට අනුව යම් යම් දේවල් සිද්ධ වෙනවා. ස්වභාව ධර්ම ඒ කියන්නේ සිද්ධ විය හැකි පැත්තට යමක් වෙනකොට ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ඔකට කියන්නේ කන්දක් උඩ තියෙන ගඟක් ගඟ ගඟ ගලන්නේ පල්ලෙහාට ස්වභාව ධර්මයට අනුව. ඒකට මම කොටේ තල්ලු කරලා දැම්ම කොටේ පල්ලෙහාට එනවා. මන්ද ගිනාවේ. හැබැයි ගඟට දාලා කොටේ උඩට අරගෙන යන්න කාටවත් බෑ. නේද? එහෙනම් එහෙම එනකොට මට හිතෙනවා මං තමයි මේ වැඩේ කරේ කියලා. යහගුණ ඇතුව දරුවන්ට යහගුණ කියලා දෙනකොට දරුවෝ හැදෙනවා. ඒක ලෝක ධර්මතාවය. හැබැයි ඒක වුණා සමහර වෙලාවට එහෙම වෙන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. වෙනත් හේතු යෙදෙන යෙදෙන හින්දා. හැබැයි අපි හිතනවා අරක උනාට පස්සේ අපි හිතනවා මම තමයි ඒක කරේ කියලා. ඒකින්ද මේ වගේ ගැඹුරෙන් සාකච්ඡා කරන්න ඕන කාරණා ඊටාම පොඩි වෙලාවයි අපිට මේ සඳහා තියෙන තව විනාඩි 5ක විතර වෙලාවක් අපිට මේ සාකච්ඡාව සඳහා තියෙන්නේ. ඒකින්ද මේ විශේෂයෙන්ම මම එක ගැටලුවක් විතරක් තමයි අපි පොඩි සායනාංශගෙන් මේ පිළිබඳව විමසමු විශේෂයෙන්ම මොකද්ද මේ වේදනාව අනුව සිත පවත්වා ගැනීමදී කොයි වගේ පිළිවෙතක් සිද්ධ කර යුතුද ඇත්තට මේකේ අනිත්‍ය ස්වභාවයන් පිළිබඳවද නැත්නම් ඇතිවීම නැතිවීම පිළිබඳව නැත්නම් මේ මොහොතේ මේ වේදනාවක් විඳිනවා කියලා විඳිමි විඳිමි වගේ අදහස්කින් මේක පවත්වගෙන යා යුතුද නැත්නම් කෙලෙස් අඩු වෙන ආකාරයකට කරගෙන යා යුතුද කොයි ආකාරයක්ද අපි යම් පිළිවෙතක් දැන් දවස් දෙකක් තිස්සේ සාකච්ඡා කරා ඒකට ගැළපෙන විදිහට මූලාශ්‍ර වලින් කෙටියෙන් මේ ඉතුරු වෙලා තියෙන වෙලාවෙදී මතක් කරලා දෙන විදිහට අපි උඩසයන්හන්සකින් ඉල්ලා හිටු මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕන කරුණු සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රීමක දේශනාව තුළම තියෙන්නේ කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සේ විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති කියලා. එතකොට භාගතුන් වහන්සේ විමසනා කොහොමද මහණෙනි වේදනානුපස්සීව වාසය කරන්නේ? මේ ශාසනයේ භික්ෂුව සුඛ වේදනාවක් විඳින්නේ සුඛ වේදනාවක් විඳිමි කියලා දැනගන්නවා. එතකොට අට කතාවේ අටුවාචාරින් වහන්සේ ප්‍රශ්නයක් නගනවා පොඩි දරුවෙක් කිරි බොනකොට ඒ පොඩි දරුවා දන්නවා ඒ සැප වේදනාව පිළිබඳව. හරිද? ඒ සැප වේදනාව ඒ දරුවාට දැනෙනවා. ඒ සැප වේදනාව දැනීම වශයෙන් තමයි ඒ දරුවා කිරිබොන්නේ. දැන් මේ සතිපට්ඨානාදී සිත පැවැත්වීමේ මූලිකම අරමුණ තමයි අර අපි මුලින් සාකච්ඡා කළා වගේ සත්ව පුද්ගල ආත්ම සංඥාව ඒ වැරදි අදහස නැත්තම් මිත්‍යා දෘෂ්ටිය ඒකට කියන සක්කාය දිට්ඨිය කියලා ආත්ම දිට්ඨිය කියලා ඒ වැරදි සහගත අදහස දුරු වෙන විදිහට අපි අපේ සිත පවත්වන්න ඕන දැන් වේදනාවක් විඳිමි විඳිමි විඳිමි කියලා විඳිනකොට එතන තියෙනවා දැන් දැන් සමහර වෙලාවන සමහරෙක්තු කල්පනා කරන්නේ සමහර පින්නතුන් ඉන්නවා මේ වේදනාවක් වේදනාවක් දුක් වේදනාවක් ඉඳිමි දුක් වේදනාවක් ඉඳිමි දුක් වේදනාවක් ඉඳිමි කියලා. එතනම තියෙනවා වේදනාවකුත් තියෙන ඒ වේදනාව විඳින්නෙකුත් ඉන්නයි කියලා. වේදනාවක් තියෙනවා ඒ වේදනාව විඳින්නෙකුත් ඉන්නවා ඒ වේදනාව විඳින කෙනා අර දුක් වේදනාව හරි සැප වේදනාව හරි විඳිනවයි කියලා. අටුවාචාර්යන් වහන්සේ අට කතාවේ කියනවා මේ සැප වේදනාව නැත්නම් මේ වේදනාව කවුද විඳින්නේ? මේ වේදනාව කාගේද? මේ වේදනාව කෙසේ උපදින්නේද කියලා නුවණින් විමසා බලන්නට ඕනේ කියලා. තමන්ගේ නුවණ මෙහෙවා නුවණින් විමසා බලන්න ඕනේ කියලා අටුවාචාරින් වහන්සේ අට කතාවේ කියන්නේ. එහෙම නුවණින් විමසා බලන කෙනෙකුට වේදනාව විනින්නෙක් නැති බව මේ වේදනාවට අයිතිකාරයෙක් නැති බව මේ වේදනාව ප්‍රත්‍යෝත්පන්නව සිදුවෙන දෙයක් බව හොඳට තේරුම් අරගන්න හොඳට වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා පින්නාත් එතකොට මේ වේදනාවේ සිත පවත්වන්න ඕන කොහොමද කියලා ලොකු ස්වාමීන් විමසුවා වේදන සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වේදනාව නව ආකාරයකට දක්වලා ප්‍රභේද 9කට දක්වලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රේ. ඒ ප්‍රභේ නව ආකාර ප්‍රභේදයන්ගෙන් යුක්ත ඒ වේදනාව පිළිබඳ හොඳ අවබෝධයක්, හොඳ දැනීමක් මුලින්ම ඇති කරගන්නට ඕන. ඒ ඒ වේදනා විස්තරය. එතකොට ඒ වේදනා විස්තරය තියෙන අර සක්කපඤ්ඤ සූත්‍ර අට කතාවේ. ඒ වේදනා විස්තරය හොඳට දැනගෙන ඒ ඒ වේදනාවන් මේ ජීවිතයේ ඇසුරු කොට උපදිද්දී. තැන් තැන් වලින් එක එක වේදනාවන් උපදිනකොට කායිකව වේවා මානසිකව වේවා ඒ වේදනාවන් උපදිනකොට මේ මේ වගේ වේදනා මේ මේ වගේ වේදනා උපදිනවා මේ මේ වේදනා උපදින්නේ මේ මේ හේතු නිසා කියලා ඒ වේදනාවේ ප්‍රත්‍යෝත්පන්න බව දකිමින් හොඳට වාසය කරන හැබැයි මේ වේදනාව මම කියලාවත් මේ වේදනාව මගේ කියලාවත් ගන්නෙ නැතුව මේ වේදනාව මෙන්න මෙහෙමයි හටගන්නේ කියලා අනාත්මව අර වේදනාවන් අත්දකිනවා ආත්ම සහගතව නෙවෙයි අනාත්මව අර වේදනාවන් අත්දගෙන හරියනයක් ගඟක් පල්ලෙහාට ගලාගෙන යනකොට බලාගෙන ඉන්න කෙනෙක් වගේ. ඒ අනාත්ම ස්වභාවය, ඒ වේදනාවන්හි තියෙන නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වභාවය හොඳට අත්දකිමින් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කළේ. ඉති අජත්තං වා ඉතල තමන්ගේ වේදනාවන් පිළිබඳ වේදනානුදර්ශී වාසය කරන්න. තමන්ගේයයි කියලා ගත්ත, මගේයයි කියලා ගත්ත වේදනාවන් පිළිබඳ වේදනානුදර්ශී වාසය කරන්නේ. මේ කේසාන්තය ඉඳලා පාදාන්තය දක්වා සම කෙලවර කොට ඇති මේ කය ඇසුරු කරගෙන සහ සිත ඇසුරු කරගෙන උපදින්නා වූ මේ වේදනා සියල්ලම හොඳට අනාත්මව අත්දකිනවා. තමන්ගේ යයි කියලා හිතාගත්ත ගත්ත ඒ වේදනාව. ඉති අජ්ජත්තන්වා. ඊට බහිද්දාවා. මේ වගේම තමයි මේ බාහිර ශරීර ඇසුරු කරගෙන සිත ඇසුරු කරගෙන උපදින්නා වූ වේදනා. ඒ සියලු වේදනා ප්‍රත්‍යෝත්පන්නයි. මේ මෙතන සියලු වේදනා ප්‍රත්‍යෝත්පන්නයි එතන සියලු වේදනා ප්‍රත්‍යෝත්පන්නයි ඊළඟට අජ්ජත් බහිද්ධාවා භාගතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ කියලා ගත්ත අනුන්ගේ කියලා ගත්ත මේ සියලුම වේදනා සැප වේදනා වේවා දුක් වේදනා වේවා උපේක්ෂා වේදනා වේවා මේ ඔක්කොම හොඳට මේ ඔක්කොම පිළිබඳව වේදනානුදාසීව හොඳට වාසය කරනවා. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි පින්නත් නේ සමහර වෙලාවට භාගතුනාසේ පහළ වෙන්න කලිමුත් යම් මට්ටමකට මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය තේරුම් අරගෙන හිටපු සාස්ත්‍රවරු හිටියා. යම් පමණකට ਸਰවාකාරයෙන් නෙවෙයි යම් පමණකට. හැබැයි අනාත්ම ස්වභාවය යම් පමණකට තබා ඇල්පෙනිද තුඩක් තරම්වත් දැනගෙන හිටියේ නැහැ කවුරක්වත්. අනාත්ම ස්වභාවය. මේ ආත්මත්වයක් නැති ස්වභාවය. ඒ නිසා ආත්ම දිට්ඨිය පිහිටාගත්ත නිසා තමයි බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන දෘෂ්ටි 62ම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ මේ ලෝකයට දේශනා කරන ගම්මීරම දර්ශනය තමයි අනාත්ම ස්වභාවය. ආත්මත්වයක් නැති මේ නිස්සත්ව නිජීව ශුන්‍ය ස්වභාවය. ඒක සරුවඥන් වහන්සේට හැර ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත හැකි කෙනෙක් පුද්ගලයෙක් මේ ලෝක මේ තුන් ලෝක ධාතු තුලම ආය හොයාගන්න පුළුවන්කම නැහැ. එතකොට දැන් කාල වේලාවත් පුත්තු ගියා. අපි තේරුම් ගන්නට ඕනේ එහෙම තමන්ගේ අනුන්ගේ ඊළඟ තමන්ගේ සහ අනුන්ගේ කියන හොඳට ඒ වේදනාවන්හි වේදනානුදර්ශී වාසය කරනවා. ඒකේ තියෙනවා සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති කියලා. ඒ පජානාති කියන වචනයත් හොඳින් විමසලා බලන්න ඕනේ. ජානාති කියන පදයට උපසර්ග ඉදීලා හැදෙනවා සංජානාති විජානාති පජානාති ආදී පද. එතකොට විඥාණයමුත් කරන්නේ දැන ගැනීමක්, සංඥායමුත් කරන්නේ දැන ගැනීමක්, ප්‍රඥායමුත් කරන්නේ දැන ගැනීමක්. ඒක උපමා වලින් හරිම ලස්සනට අර්ථ කතාවන් මේ විස්තර කරලා තියෙනවා. ප්‍රඥාවෙන් කරන දැන ගැනීම තමයි ਸਰවාකාර වූ දැන ගැනීම, ප්‍රකාර වූ දැන ගැනීම. ඒකයි බුදුරජාණන් වහන්සේ නැත්තම් සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි ති ජානාති කියන්නේ තිබුණානේ. නැත්තම් සංජානාති විජානාති කියලා දේශනා කරන්න තිබුණේ නැහැ. පජානාති කියලා භාගතුනාසි දේශනා කළේ ප්‍රඥාවෙන් කරන දැනගැනීමක්. ඥාන සංප්‍රයුක්තව කරන්නා වූ දැනගැනීමක්. ඒ ඥාන සංප්‍රයුක්තව කරන දැනගැනීම තුළ තමයි අර සත්වපුද්ගලාත්ම දිට්ඨිය එහෙම පිටින්ම ඉදිරිලා යන්නේ නැති වෙලා යන්නේ. මේ විදිහට හොඳට හිත පවත්වපු කෙනා ඊළඟට සමුදය වය ඒ වේදනාවන්හි ඇතිවීම ඒ වේදනාවන්හි නැතිවීම හොඳට ප්‍රකට කරමින් වාසය කරනවා. ඒක මේක මේ පාඩමක් වගේ කරන්න ඕන දෙයක්. මේක කරන්න ඕන දෙයක් ඇත්තට. මේක ජීවිතේ අත්දකින්නට ඕන දෙයක්. අර ලොකු ශාමින්වහන්සේ දේශනා කළා වගේ ඒ වේදනාවන් හි තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට අනිත්‍යානුදර්ශීව වාසය කරන්න ඕන. හොඳට එහි ඇතිවීම ඒ වගේ නැතිවීම හොඳට නැවත නැවත නැවත නැවත ප්‍රකට කරගන්න ඕන. වේදනාව නම් චිත්තාක්ෂණය චිත්තාක්ෂණය පවා ඇති වෙලා නැති වෙලා යන එකක්. අය මහා පැවැත්මක් තියෙන එකක් නෙවෙයි. සිතක ආයශයේ චිත්තාක්ෂණයයි නම් වේදනාවේ ආයශයත් එච්චරයි. චිත්තාක්ෂණයයි. එතකොට මේ හැම වෙලාවකම ඇති වෙවි නැති වෙවි යන වේදනා પરම්පරාව හොඳට අත්දකින්න පුළුවන් වෙන විදිහට හොඳට භාවනා මානසිකාරය පවත්නවා. මට කියන්න ඕන විශේෂම කාරණාව තමයි ඊළඟට තියෙන එක සතිපට්ඨාන සූත්‍රය ඊළඟට තියෙන විස්තරය භාගතුන් වහන්සේ දේශනා කරනවා අත්ති වේදනාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති දැන් අර විදිහට නව වැදෑරුම් වේදනා දැනගෙන තමන්ගේයයි කියලා ගත්ත අනුන්ගේයයි කියලා ගත්ත මේ වේදනානුවණින් විමසමින් ඒ වේදනාවන්හි අනිත්‍ය ස්වභාවය හොඳට ප්‍රකට කරගනිමින් වාසය කරන ශ්‍රාවකයාට උපදින සතියක් තියෙනවා. සතිපත්චුපට්ඨිතා හෝති. සිහිය ඉපදුනේ වෙයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ඒ වචනේත් ඇත්තම විමසන්න ඕන වචනයක්. සිහිය ඉපදුනේ වෙයි බලහත්කාරයෙන් උපදවාගත්ත දෙයක් නෙවෙයි අර කරගෙන ආපු පෙරහුරුවේ ප්‍රතිඵලයක් හැටියට සිහිය උපදිනවා. මොන සිහියක්ද? අත්ති වේදනාතිවා 50 කියලා. වේදනාවක් නම් ඇතයයි සිහිය එළඹ සිටියේ වෙයි. සිහිය ඉපදුනේ වෙයි. ඒතර සිහිය එළඹ සිටිනවා මොන සිහියක්ද? ඥාන සම්ප්‍රයුක්තන සිහියක් ඥාන සම්ප්‍රයුක්තන සතියක් එළඹ සිටිනවා වේදනාවක් නම් ඇත කියලා. ඇති වෙලා නැති වෙලා යන ප්‍රත්‍යෝත්පන්න වේදනාවක් නම් ඇත කියලා සිහිය එළඹ සිටිනවා. එතකොට එතන නැති දෙයක්ත් කියවෙන්න ඕන. එතන නැති දේකුත් කියවෙනවා. මොකක්ද නැති දේ? දැන් මෙහෙම හිතන්න. අපි කියනවා අහවල් ගෙදර අම්මයි තාත්තයි දුවයි පුතා ඉන්නේ කියලා. එතකොට එතන කියවෙනවනේ වෙනත් කෙනෙක් නැtei කියලා. අය 아무තු වාක්‍යයක් ලියන්න ඕනේ අම්මයි තාත්තයි දුවයි පුතයි නම් ඉන්නේ වෙන 100 නැහැ කියලා ලියන්න ඕනේ ඒ ඒ වාක්‍යෙම තියෙනවා ඒ ගෙදර 100 කෙනෙක් ආච්චි කෙනෙක් නැහැ කියලා. අන්න ඒ වගේ අත්ති වේදනාතිවා 50 කියපුවම වේදනාවක් නම් ඇතේ කියම ආධ්‍යාරයෙන් ගන්නට ඕනේ සත්‍ය පුද්ගල ආත්ම ස්වභාවයක් නැති නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වභාවයෙන් යුක්ත වේදනාවක් නම් ඇත. එතකොට පිරිසිදු වේදනානුපස්සනාවක් වැඩෙන්නේ යන්න එතනයි. අර ආත්ම දිට්ඨියාදීන් කෙලිට නොවුන පිරිසිදු ඥාන සම්ප්‍රයුක්ත වුණ වේදනා අනුපස්සනාවක් වේදනානුපස්සනාවක් වැඩෙන්නේ අන්න එතන. ඒතොර එතකොට ඒකයි කිව්වේ අනිශ්චිතෝජ විහෙරති ආදි වශයෙන් ඊළඟට භාගතුන් වහන්සේ විස්තර කරගෙන යන්නේ. අන්න ඒ එළඹ සිට සිහිය අත්හරින්නේ නැතුව අවමේ දින හතක් උපරිමේ අවුරුදු හතක් හිටියොත් භාගතුන් වහන්සේ දේශනා කළ මේක අවසාන ප්‍රතිඵලයේ එක්ව අනාගාමී වෙනවා නැත්තම් අරිහත්ත්වයට පත් වෙනවා කියන්නේ. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරු මේ සතිපට්ඨානය හුදෙක්ම විඳිමි විඳිමි කිය කියා ඉන්න සතිපට්ඨානයක් නම් නෙවෙයි. ඒක අප කියන එකක් නෙවෙයි. ඒක අර්ථ කතාවේ නිගරු කොට බැහැර කරලා තියෙන එකක්. ඒක හොඳට මේ සතිපට්ඨාන සූත්‍ර අටුවා විතරක් නෙවෙයි සාමාන්‍ය බල සූත්‍ර අට කතාවෙත් ඒක අටුවාචාරින් වහන්සේ බැහැර කරලා තියෙනවා. නිර්දේ ලෙස හරිම මේ නිකන් අටුවාචාරින් වහන්සේක පුදුම විදිහට පුදුම කතා කියලා බැහැර කරලා තියෙන කාරණාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බදාළ මේ සතිපට්ඨානේ වේදනානුපස්සනාව පිළිබඳව තව තවත් කරුණු කාරණා හොයන්න කියලා මේ පින්නතුන්ට අපි කරුණාවෙන් දැනුම් දෙනවා. හොඳයි මම හිතන්නේ ඒ ගැන මතක් කරනකොට හොඳටම තේරෙන්න ඕන අපිට විඳිමි විඳිමි කියමින් ඉන්නවා නම් වැරද්දක් කරමින් අකුසල් කරමිනුත් විඳිමි විඳිමි කියලා ඉන්න පුළුවන්කම තියනවා නේද? හැම වෙලෙම කුසලයේ පැත්තට බර වෙන්න ඕනේ. කුසල් අකුසල් නැති වෙන පැත්තට බර වෙන්න ඕනේ. ඉතින් මේ ගැඹුරු විග්‍රහයක් අතන තියෙන මේ කෙටි කාලයකින් ඒ පිළිබඳව අපි මම හිතන්නේ ලොකු අවබෝධයක් සහ ගැඹුරක් තේරුණා කියලා මම හිතනවා. මේ පිළිබඳව අපි පොඩි සාන්නාන්තර බොහෝම පුණ්‍යනමෝදනා කරන්න ඕන මේ ගැඹුරු කාරණා කෙටි වේලාවකින් අපිට ඔබ හැම දිනාටම යහපතක් වෙන විදිහට සකස් කරලා දුන්නා. තුන්වංශයේ මේ ලෝකෙ දැන්ත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා බලා ප්‍රාර්ථනා කරමු. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අයට මේ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න පිරිස තමයි අද දවසේ නිවසට මේ ධර්ම දේශනාව රැගෙන ආවේ. ඉතින් ඒ අය වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. මේ හැම දිනාටම උතුම් අවබෝධය සඳහා මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.